නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කයේ ප්‍රාණ ශක්තිය අඩුවීම නිසා ඇතිවෙන द्वේෂය අද්වේෂය කරගන්නේ කෙසේද අවබෝධයෙන් යුක්තව ඒ द्वේෂය යාපත් ලෙස වෙනස් කරගන්නේ කෙසේද කියන කාරණාව. අද අපට ලොකුම ප්‍රශ්නය තමයි මේ නාම රූප සංඥා සංස්කාර පිරිච්ච ලෝකේ ජීවත් වෙනකොට අපට මේ ශක්තිය වැය කරන්න සිදුවීම. බලන්න නැතුව ආන්න නැතුව කතා කරන්න නැතුව සැලවෙන්න නැතුව සිතන්න නැතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉන්න බැරි තරම්. ඇයි අපට ජීවත් වෙන්න සිද්ධ වෙන හැම මොහොතක් ගානේ අපේ ඇස කන දිව නාසය සමසිත මේ නාම රූප ගනුදෙනු කරනවා. මෙයින් අපට නිදාස් වෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච මේ සෑම නාම රූපයක්ම ගනුදෙනු කරනකොට අපේ ප්‍රාණ ශක්තිය වැය වෙනකිට ඒ වැය වෙන සෑම ප්‍රාණ ශක්තියක්ම නැවත ලබා ගන්න ප්‍රතිසංස්කරණය කරගන්න මේ කයට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපට ආහාර පාන, නිින්ද, විවේකය කියන මේ කාරණාවල අවශ්‍යතාවය ඇති වෙන්නේ. කෑමෙන් කුමක් සිද්ධ වෙනවද? කෑම තුළින් ප්‍රාණ ශක්තිය නිපදවනවා. එහෙම නැතුව පංජාති ඒ වගේම ගිලම්පස ಜಾති මේ හැම දෙයක් තුළින්ම අපට ඒ ප්‍රාණ ශක්තිය නැවත ලබා ගන්න ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. විවේකයෙන් නිින්දෙන් අර ඉවර වෙච්ච වෑයම් වෙච්ච ඒ සියලුම දේවල් නැවත ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි මේ වැය කරන සෑම ශක්තියක්ම නැවත ලබා ගැනීමේ අවශ්‍යතාවය මේ කයට පවතිනවා නම් මේ කයට මේ ශක්තිය නැතුවම බෑ කියන එක නේද? එහෙනම් කුමක්ද මේ කාරණාව කියලා කියන්න සිත පවතින මේ ප්‍රාණ ශක්තිය අවශ්‍යයි. මොකද සිත පවතින්නේ කර්ම ගනුදෙනු වෙන නිසා කර්ම ගෙවන්න තියෙන නිසා සිතක් මේ ලෝකයේ උප්පත්තියක් ලබනකොට ඒ සිතකට ආවිස වන්නේ සැපේ බලය ප්‍රඥාව තීරණය වෙනවා. එහෙනම් මේ ආවිසය කියන පළවෙනි කාරණාවට අනුව බලනකොට අවුරුදු 40 50 60 70ක් 80ක් වාගේ මාස 3යි අවුරුද්දයි අවුරුදු 10යි 12යි 15යි 20යි කියලා අඩු වයසනොත් ආයසයක් තීරණය වෙනවා. මරණයටපත් වෙන මොහොත දක්වා මේ සිත භෞතික කයක් උපයෝගී කරගෙන එයාට ජීවත් වෙන්න අනිවාර්ය ධර්මතාවයක් වෙලා ඒ අවශ්‍යතාවය සිතට පවතිනවා. ඇයි ඇසට මේ කර්ම පරිසම් දෙන්න තියෙනවා. කනට මේ වගේ කර්ම පරිසම් දෙන්න තියෙනවා. කටට මේම කර්ම පරිසම් දෙන්න තියෙනවා. කයට මේම කර්ම පරිසම් දෙන්න තියෙනවා. මානසිකව කර්ම සිතට මේ වගේ පරිසම් දෙන්න තියෙනවායි කියලා ආයතන අයටම කර්ම ධාරිතාවන් තීරණය වෙලා එනම් මේ සිත භෞතික කයක් ලබාගෙන තමන්ගේ ආයස කාලය පුරාවටම මේ කර්ම ගනුදෙනු කරන්න එයාගේ ජීවත් වීම අනිවාර්යයි. ඒ නිසා තමයි මේ ප්‍රාණ ශක්තිය නඩත්තු කිරීමේ අවශ්‍යතාවය කර්මානුරූපීව සිද්ධ වෙන්නේ. බලන්න බැරි වෙනකොට, ආන්න බැරි වෙනකොට, කතා කරන්න බැරි වෙනකොට, ක්‍රියා කරන්න බැරි වෙනකොට, සිතන්න බැරි වෙනකොට මේ සිත දන්නවා දැන් ප්‍රාණ ශක්තිය අඩු වෙලා එයා අකමැත්තෙන් උනත් ඒ සෑම දෙයක්ම කාලා බීලා විවේක අරගෙන අරක නැවත ප්‍රතිසංස්කරණය කරගන්නවා. ඇයි අපි මේ කාරණාව කතා කරන්නේ කියලා බැලුවාම තපස් රකින්න තපස්වරුන්ට පවා මේ ප්‍රශ්නේ තියෙනවා ප්‍රාණ ශක්තිය අවශ්‍ය තරමට වඩා වැය වුණාම ඒකෙන් ඇති වෙන්නේ පටිගයක් එහෙම නැත්නම් द्वේෂයක් මෙතන විද්‍යාත්මක හේතුවක් තියෙනවා මේ කාරණාව කතා කරන්න විද්‍යාව කතා නොකරම බැරි තත්වයක් පවතිනවා අපි ගන්න ආහාර පාන ආමාශය තුල ගිනි වතුරත් එක්ක එක තැඹිලා ඒවා පුංචි පුංචි පරමාණු වලට කැඩිලා ඒවා ජීර්ණය වෙනවා. මේක හැමෝම දන්නවා. එහෙනම් මේ ආහාර පාන ආමාශය තුල ජීර්ණය වෙලා ඒවා ශරීරගත වෙලා ඒ ඕජාවෙන් ඉස්සෙල්ලාම ලේ ඇදෙනවා. ලේ මිදුනාම ඒ පට්ටිකා වලින් මස් හැදෙනවා. මස් මිදුනාම ඒ තුලින් තෙල් හැදෙනවා. තෙල් මිදුනාම ඒ තුලින් අස්ති හැදෙනවා. අස්ති මිදුනාම ඒ අස්ති තුලින් ඇට මිදුළු මිදෙනවා. ඇට මිදුළු නැවත ධාතු වශයෙන් නැවත මිදෙනවා. ඒ ධාතුව නැවත කයේ ප්‍රාණ ශක්තිය වශයෙන් වත් වෙලා ඒ ප්‍රාණ ශක්තිය තමයි අසකන දිව නාසය සමසිත කියන ආයතනයේ ක්‍රියාකාරීත්වයට ආයෝජනය වෙන්නේ ඉන්ධන වශයෙන්. එහෙනම් අපි ගන්න සෑම ආහාර පානයක් තුලින්ම මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා අපේ කයට ප්‍රාණ ශක්තිය නිස්පාදනය කරලා දෙනවා බලන්න ආන්න කතා කරන්න ක්‍රියා කරන්න සිතන්න ඒ අවශ්‍ය සම්පත් එහෙනම් මේ සෑම වාහනයක්ම ඉන්ධන වලින් ධාවනය වෙන වාගේ මේ බඹයක් විතර උස තින මේ වාහනයටත් ප්‍රාණ ශක්තිය කියන ඉන්ධන නැත්තම් ධාවනය වෙන්නේ නැහැ එක්කෝ සී විකල් වෙනවා නැත්තම් කලාන්තය හැදෙනවා එහෙනම් ප්‍රාණ ශක්තිය අපේ කයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අඩු වෙනකොට දන්නේම නැතුව කය විකාර දේවල් කරන්න පටන් ගන්නවා. ප්‍රාණ ශක්තිය අඩු නම් එයාගේ වචනේ එයාට පාලනේ නැහැ. සීවිකල් වෙලා කතා කරන්නේ. අවශ්‍ය දේ නෙමෙයි කතා කරන්නේ. අනවශ්‍ය දේවලුත් කතා කරනවා. ඒකයි සමහර ආයතනවල රාජ්‍ය පරීක්ෂණ කටයුතුවලදී සමහර අය වැරදි වැඩ කරලා කිසිම දෙයක් කියන්නේ එයාගෙන් ගන්න බෑ. එහෙනම් එයාට සීවිකල් වෙන්න බේත් දෙනවා. එයාගේ ඒ දැඩි මානසිකත්වයේ විකෘති වෙන්න බේත් දෙනවා. දැන් ප්‍රශ්න ඇහුවාම එයා උත්තර දෙනවා. එයා දන්නේ නැහැ. එයා දොඩවනවා. සේරම ප්‍රශ්න වලට උත්තර ටික එයාගෙන් ලබා ගන්නවා. එහෙනම් මේ ප්‍රාණ ශක්තිය අඩු කෙරුවාම දොඩවන මානසිකත්වයක් ඇති වෙනවා. ප්‍රාණසිකත්වයේ පාන ප්‍රාණශක්තිය අඩු වුණාම එයාගේ සීය අඩු නිසා විකාර දේවල් සිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යාට සම්මා සතිය වැඩෙන්නේ බලන හැම දෙයක් තුළින්ම නිවැරදි දේ පේන්නේ ඒ තුලින් ඔක්කොම කෙලෙස් වලට අදාළ දේවලුයි පේන්නේ. ඇයෙන හැම දෙයක් තුළින්ම එයාට පටිගියක් ද්වේෂයක් මිසක් වෙන මොකවත් ඇති වෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව කියලා බැලුවාම කයේ ක්‍රියාකාරීත්වයට අනුව තීරණය වෙච්ච ශක්ති විශේෂයක් පේනවා පරිමාවක් පේනවා ඒ ධාරිතාව නැති වෙනකොට මේ ගනුදෙනුව කරන්න බැරි කමක් ඇති වෙනවා උදාහරණයක් වශයෙන් අපට රසවත් දෙයක් දෙනවා ඒක බොහොම පැණිරසයි අපි කන්න කැමති නමුත් ඒක කටට දාලා විකනකොට පැණිරස මුළු ඇඟ පුරාවටම දැනෙනවා ඇයි කයට ඒක අවශ්‍යයි පැණි රස මුළු කය පුරාම දැනිලා බොහොම ප්‍රීතියෙන් ඉන්නකොට ඒ වගේම තවත් කෑල්ලක් අපට කන්න සිද්ධ වුණොත් අර පළවෙනි කෑල්ල තරම් පැණි රස දැනෙන්නේ නැහැ. ඇයි? අපේ කයේ ශක්තිය 100ක් තිබුණයි කියලා හිතාගන්න. එහෙනම් ප්‍රතිසතියෙන් 100ක් තිබිච්ච එකෙන් 40ක් ආයෝජනය වුණා අර රස දැනගන්න. ඒ ගනුදෙනුව කරන්න. ඒක ග්ලූකෝස් බවට පත් කරලා කයේ ගබඩා කරගන්න. ජීර්ණය කරගන්න 40ක් විතර වැය වුණාම දැන් ප්‍රතිශතයෙන් 100%යි තියෙන්නේ. ඒ 60ට දැනෙන්නේ 60 පරිමාව මිසක් 100 පරිමාව දැනගන්න පුළුවන් කමක් නැහැ. දැන් අර පැණි රසම එහෙම නැත්නම් ඒ කැවිලි කෑල්ලම අර මුලින් තිබුණාට වඩා ටිකක් රස අඩුවෙන් දැනෙන්නේ. ඇයි? අරක දැනගන්න කලින් තිබිච්ච ප්‍රාණ ශක්තිය දැන් නැහැ. ඒක වැය වෙලා. දෙවෙනි කෑල්ලත් කාලා බැලුවාම තුන්වෙනි කෑල්ල කනකොට ඒකටත් 40ක් ගියානේ. දැන් 80ක් ගිහිල්ලා. දැන් අපි ළඟ තියෙන්නේ 20යි. ඒ කියන්නේ ඒ කෑල්ල මොකවත් රසක් නැහැ. නිකන් අර මොකද්ද එකක් අපලා ගිරිනවා වාගේ. ටිකක් දැනෙනවා. හැබැයි අපටම තේරෙනවා ඒක කිසිම මේ රසයක් නැති එකක් වාගේ. හැබැයි අතරවෙනි එක ගන්නකොට කයේ මොකවත්ම නැහැ. හේතුව සේරම ටික විනාශ වෙලා ඉවරයි ශක්තිය. ඒ නිසා ඒක සම්පූර්ණ මැටි ගුලියක් වාගේ. කිසිම රසකුත් නැහැ, මොකවත් ගුණයකුත් නැහැ. නිකම් බඩට මැටි ගිලිනවා වාගේ. දැන් කයම කියනවා ඒක දෙන්න එපා අපට ඒක ජීර්ණය කරන්න බෑ ඒක අපට එපා කියලා කය ප්‍රතික්ෂේප කරන අපි කියන මේක නිකන් මත් වෙනවා වාගේ මේක ටිකක් එපා වෙන ගතියක් තියෙනවා අපි ප්‍රතික්ෂේප කරනවා එහෙනම් අපේ කයට මේ ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට අසකන දිවනාසය සමසිතේ ක්‍රියාකාරීත්වයට විශාල බාධාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ක්‍රියා කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ප්‍රාණ ශක්තිය කයේ අවශ්‍ය තරම් ගබඩා කර තැබීම ප්‍රාණ ශක්තිය අවශ්‍ය තරම් කයේ පැවතීම තමයි තාපසයාගේ निराවුල් මනස. එහෙම නැත්නම් පෑදලි ක්‍රියාකාරීත්ව ස්වභාවය. එහෙම නැත්නම් අපි අවුල් ක්‍රියාකාරීත්වයක් තමයි ගනුදෙනු කරන්නේ. ඇයි ප්‍රාණ ශක්තිය අඩු වුණාම කයේ කලබලකාරීත්වය වැඩි, වචනවල අසංවරභාවය වැඩි, දකින දේවල්, ඇයෙන දේවල් තුලින් කැළඹෙන ප්‍රමාණය වැඩි, සිතෙන සිතවිලි වල කිසිම සීමාවක් නැහැ, පාලනයක් නැහැ. ඇයි ප්‍රාණ ශක්තිය අඩු නිසා කිසිම දෙයක් අපේ පාලනය යටතේ පවතින්නේ නැහැ. ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතනවා කියන මේ සෑම ක්‍රියාවක් එක්ක ගනුදෙනු කරනකොට අපේ ප්‍රාණ ශක්තියක් වැය වෙනවා. ඒකට හේතුව තමයි අපි තුල මේ වෙනකොටත් ಗබඩා වෙලා තියෙන කෙලෙස්. ලෝභ දේශ මොහ රාග වෛර කියලා කියන මේ අකුසල මූලයන් අපේ සිතේ තැම්පත් වෙලා තියෙනවා නම් දකින හැම මොහොතෙම අපි ඒක ලබා ගන්න හදනවා විනාශ කරන්න හදනවා නම් විඳින්න හදනවා නම් අයිති කරන්න හදනවා නම් ඒ සෑම මොහොතක් තුළම ප්‍රාණ ශක්තිය අනන්ත අප්‍රමාණ වැය වෙනවා අර බාල්දි වලින් වතුර හැදලා විසි කරනවා වාගේ මේ ප්‍රාණ ශක්තිය කයෙන් ඇදලා විසි කරනවා මොකද්ද හේතුව එයා ලෝභයෙන් බලනවා රාගයෙන් බලනවා ද්වේෂයෙන් බලනවා අපි මේ ලෝකේ දිහා බලන සෑම මොහොතක් ගානේ රාගයෙන් දැවෙනවා නම්, ලෝභයෙන් දැවෙනවා නම්, වෛරයෙන් දැවෙනවා නම්, ඒ සෑම මොහොතක් ගානේ අපේ ප්‍රාණ ශක්තිය අපේ සීමාවටත් වඩා විනාශ වෙමින් පවතිනවා. අපි විනාශ කරමින් සිටිනවා. මෙන්න මේ කාරණාව සෑම භාවනා යෝගියෙක්ම දැනගත යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි එකම මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි අපි පිරිනිවන් පාන්නට ඕනේ. ඒක තමයි අපේ නිවීම පිණිස අපි වඩන්නටත් ඕනේ. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසි ලෙස දැනගත්තේ නැත්නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව නිසි අවබෝධය නැත්නම් ඒක වඩන් හම්බෙන්නේ නැහැ. ඒක තුලින් තවත් තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්නයි සිද්ධ වෙන්නේ. දික්ටි දික්ටිමත්යේ සුත සුතමත්යේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ මේ කාරණාව අපට වඩා දන්නා නිසා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මේ ලෝකේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් උන්වහන්සේ තේරුම් ගත්ත නිසා. දැක්කා දැක්කා පමණයි නම් ඒ දැක්ක පමණ දැනගන්න ආයෝජනෙන බොහොම පොඩි ප්‍රතිශතයකින් ඒ ශක්තිය ආරස්සා වෙනවා සම්මා සතිය අපි තුල පවතිනවා දැක්කට පස්සේ මොකද්ද කාරණාව කියලා දැනගන්න ගියාම ගවේෂණය කරන්න ගියාම ඒවත් එක්ක නැවත නැවත සිතුවිලිත් එක්ක පොරබදින්න ගියාම ලෝභයෙන් ද්වේෂයෙන් වෛරයෙන් ඒවත් එක්ක ගනුදෙනුව දීර්ඝ කරන්න පටන් ගත්තාම අර සේරම ශක්තිය වැය වෙනවා ඒ නිසා සීය අඩු වෙනවා එයා විකෘති මානසිකත්වයටපත් වෙනවා එහෙනම් මෙච්චර කාලයක් අපට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ සෑම ගනුදෙනුවක් තුළම අපි ගනුදෙනු කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. රාගයෙන් බලනකොට අපටම තේරෙනව නේද අපේ කය මොනතරම් තේට්ටුවටපත් වෙනවද කියලා. එක තාපසයෙක් හිටියා. ඒ තාපසයා ආහාර පාන ගන්න සතියට එක දවසයි. සතියට එක දවසයි ඒකත් එක වේලයි. කුමක්ද කාරණාව කියලා බලනකොට ඒ තාපසයාගේ ශක්තිය වැය වෙන්නේ එතකොට බලන්නේ නැද්ද? ආන්නේ නැද්ද? කතා කරන්නේ නැද්ද? ඇවිදින්නේ නැද්ද කියලා බැලුවාම ඒ තාපසයා හැමදේම කරනවා. කයේ ශක්තියේ ඒ කයට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ධාරිතාව කිසිසේත්ම වැය නොකර එහෙනම් අපේ ජීවිතවල අපේ කයේ ශක්තිය අපි පරිස්සම් කරනවා නම් ප්‍රාණ ශක්තියේ ධාරිතාව හරියට අපේ කයේ අපි නඩත්තු කරනවා නම් කිසිම මොහොතක අපට ආහාර පාන වල අවශ්‍යතාවය ඇති වෙන්නේ අවශ්‍ය වුණත් ඒක බොහොම අවම ප්‍රමාණයක්. සමහර අය ඉන්නවා තුන් වේල විතරක් නෙමෙයි හතර වේල කාලත් බඩගිනි රෑ එකට දෙකට නැගිටලා කුස්සියේ වළම් පෙරලනවා. ඇයි ඒ තරම් බඩගිනි? නිදන කාමරේ කැවිලි තියා ගන්නවා, පළතුරු තියා ගන්නවා, උණු වතුර බෝතලේව, තේ වතුර තියා ගන්නවා, කොට්ටේටත් කෙසෙල් ගෙඩියක් තියා ගන්නවා. මොකද්ද හේතුව කියලා බැලුවාම රෑ 30 බඩගිනි ඒ තරම් සගයේ ශක්තිය වැය වෙනවා. සමහර අය ඉන්නවා නිතරම මොන මොනාරි කන්න බොන්න ඕනේ කැවිලි වලට හරි කැමති මොකද හේතුව එයාගේ ශක්තිය වැය වෙන ප්‍රමාණය වැඩි නිසා ගොඩාක් දේවල් එයාට කන්න බොන්න ඕනේ පැණි රස දේවල් වැඩිපුර ඕනේ නිතරම කටේ මොනවාරි එකක් ඇපෙන්නට ඕනේ එහෙනම් තපස්වරු භාවනා වඩනකොට ಗುಣධර්ම වඩනකොට ඒ තුලින් සිදුවෙන්නේ කුමක්ද? හැම නාම රූපයක් එක්කම තියෙන සම්බන්ධකම් බින්දන එක නේද? හැම නාම රූපයක් තුලම තියෙන ගනුදෙනුව අවම වෙන එක සීමා වෙන එක නේද මේ සීමාව තුලින් හවම වීම තුලින් අත්හැරීම තුලින් කුමක් සිද්ධ වෙනවද වැය වෙන ප්‍රාණ ශක්තියේ ධාරිතාව අඩු වෙලා මේක පරිස්සම් වෙනවා යමක් බලනකොට ඒක හරියට තේරුම් ගන්න නම් ප්‍රාණ ශක්තිය හොඳට තියෙන්නට ඕනේ කතා කරනකොට 100ෙන් කතා කරන්න ප්‍රාණ ශක්තිය හොඳට තියෙන්නට ඕනේ ක්‍රියාකාරීත්වයේ පරිස්සම් වෙන්න ප්‍රාණශක්තිය හොඳට තියෙන්නට ඕනේ. සෑම සිටිවිල්ලක් තුළම සීය පවතින හැම සිටිවිල්ලක්ම දැනගෙන සිතන්න අපට ප්‍රාණශක්තිය තියෙන්න ඕනේ. මේක අඩු වෙච්ච ගමන් ඒගොල්ලෝ විකාර දොඩවනවා. සමහර අය ඉන්නවනේ සීනි අඩු වුණාම කයේ විකාර දොඩවනවා. මොකද හේතුව කයේ ප්‍රාණශක්තිය අඩු වෙනකොට එයා දන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා. අපි අසකන දිව නාසයේ සමසිත මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට ශක්තිය වැය කරන ක්‍රමයක් තමයි නඩත්තු කරලා තියෙන්නේ. කවදාවත් ඒ ශක්තිය සීමා කරන, ශක්තිය පරිස්සම් කරන ක්‍රමයක් අපි නඩත්තු කරලා නැහැ. ඒ නිසා අපේ මාර්ගඵල ඈත් වුණා. අපේ සීය අවම වුණා. එන්න එන්න පෘතුජන ස්වභාවයටම අපිපත් වුණා. කයට අවශ්‍ය ලේ ටික අපි පරිස්සම් කරන්නට ඕනේ. එහෙම නැත්නම් අපේ ප්‍රාණය අයිමි වෙනවා. බලන ආරයක් කපලා ලේ ටික අස් කරලා බලන්න අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. එහෙනම් ප්‍රාණ ශක්තිය සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච ගමන් සිතට මේ කයේ පවතින්න බෑ. එයා අයින් වෙලා යනවා. ඒකට මරණය කියලා කියනවා. එහෙනම් අපේ ජීවිතේ අපි මේ සියදිවි නසා ගැනීමක් තමයි මේ කරන්නේ. ලෝභයෙන්, දේශයෙන්, රාගයෙන්, වෛරයෙන් මේ නාම රූප දිහා බලලා දැවි දැවි ප්‍රාණ ශක්තිය විනාශ කරනකොට, ප්‍රාණ ශක්තිය ෂය කරනකොට හැම දෙයක් තුළින්ම අපි සියදිවි නසා ගැනීමක් තමයි මේ කරන්නේ. අර පාසු ගෙවීමේ ක්‍රමයට ටික ටික ගෙවලා භාණ්ඩේ ඉමි කරනවා වාගේ පාසු ගෙවීමේ ක්‍රමයට ප්‍රාණය සේ කරලා විනාශ කරලා විනාශ කරලා සම්පූර්ණ අයිතිය මරණයේ අයිතිය අපි ගන්නවා දැන් අපිට මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා ඇයි මිනිස්සු වයසට යන්නේ මොකද්ද වයසට යන්න හේතුව ප්‍රාණ ශක්තිය අඩුවීම තමයි ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට මේ සෛලවල තියෙන විකෘතිභාවය ඇති වෙනවා එතකොට වයස වැඩියෙන් පේනවා ඉක්මනට වයසට යන්නේ කවුද කියලා බැලුවාම වැඩිපුරම द्वේෂයේ තියෙන රාගයේ තියෙන පරිගැනීම තියෙන කට්ටිය නේද? द्वේෂය වැඩි නම් පරිගැනීම වැඩි නම් තරහායන ප්‍රමාණය වැඩි නම් ඒ අය ඉක්මනට වයසට යනවා ඒ කියන්නේ ඒ අයගේ ප්‍රාණ ශක්තිය සීමාවට වඩා ෂේ වෙනවා රාගය වැඩි නම් රාගෙන් නිතරම දැවෙනවා නම් එයාත් ඉක්මනට වයසට යනවා රූපේ විකෘති වෙනවා හේතුව එයාගේ ප්‍රාණ ශක්තිය වැඩිපුර ෂේ වෙනවා හැමදේම අයිති කරගන්න සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න හැම දෙයක්ම Taman ලබා ගන්න ලෝභයේ වැඩියෙන් දැවෙනකොට රාදවල් දෙකේ මේවා අල්ලාගෙන පොරබදිනකොට එයාගේ ප්‍රාණ ශක්තිය වැඩිපුර ෂේ වෙන නිසා එයාත් වයසට යනවා තාපසයාට අවුරුදු 45ක් 50ක් කළා. ඒත් බලනකොට 25ක විතර පෙනුමක් තියෙන්නේ මොකක්ද හේතුව? එයා ප්‍රාණ ශක්තිය ගොඩාක් අවමෙන්ෂය කරන්නේ. එයා ප්‍රාණ ශක්තිය ගොඩාක් පරිස්සමෙන් පරිභෝජනය කරන නිසා යථාර්ථය දැනගෙන දැක්ක දේ දැක්ක පමණයි කියලා හිතනවා. එතනින් එයාට ෂය කරන්නේ ඇයෙන දේ ඇවුනා පමණයි එතනින් එයාට ෂය කරන්නේ අවශ්‍ය දේ පමණක් කතා කරනවා. ඔයේ කට තියෙන පළියට කියවන්නේ නැහැ. කය නිරෝගිමත් කියලා ගස්ගල් පෙරලන්න යන්නේ එයා වාඩි වෙලා විවේකසුවෙන් ඉන්නවා. Tamange සිත Tamanට ඕන එකක් හිතන්න පුළුවන්. ඒ නිසා රටේ තියෙන සේරම කුණුගඩවල් කල්පනා කරන්නේ එයාගේ නිවීමට තපස්සුවේට ගැළපෙන දේ පමණක් කල්පනා කරනවා. ඒ නිසා තාපසයා වයසට යන්නේ බොහොම ක්‍රමානුකූලව බොහොම ප්‍රමාද වෙලා ඒ නිසා තමයි තපස්වර ගොඩාක් ප්‍රියමනාපයි තපස්වර හරි ලස්සනයි. ඒගොල්ලෝ බොහොම ලාභාල වයස පෙනුමින් ඉන්නේ මොකද්ද හේතුව? ප්‍රාණ ශක්තිය සේවෙන්නේ බොහොම අවමයෙන්. අපේ සමාජයේ සමහර ජීවත් වෙන අවුරුදු 20යි වාගේ වයස හැබැයි පෙනුම තියෙන අවුරුදු 70ක් විතර අවුරුදු 22ක් 25ක් තරුණ ළමයි ඉන්නවා බලනකොට ඒගොල්ලන්ට වයස අවුරුදු 45 50ක් වගේ මහා ලොකු අම්මලා වගේ ඒගොල්ලන්ගේ පෙනුම මොකක්ද හේතුව හරියට තරහා අම්මා තාත්තා එක්ක තරහා නැන්දම්මා මාමණ්ඩිය එක්ක තරහා දරුවෝ එක්ක තරහා ස්වාමි පුරුෂයා එක්ක තරහා සහෝදරයෝ එක්ක තරහා මේ තරහා නිසා අවුරුදු 25 වුණත් පෙනුම තියෙන අවුරුදු 70ක විතර තවත් සමහර පිරිමි ළමයි ඉන්නවා. ඒ අයගේ වයසත් අවුරුදු 20ක් 25ක් විතර පෙනුමෙන් බැලුවම අවුරුදු 60 70 මුණුබුරා ගිය ඒ කිරියත්තාවාගේ මොකද්ද හේතුව? කොයි දෙයකටත් කැළඹෙනවා. නිතරම තරහෙන් දැවෙනවා, රාගයෙන් දැවෙනවා. ඒ නිසා වයස වැඩියෙන් පේනවා. ප්‍රාණ ශක්තිය වැඩිපුර සේවෙනකොට ප්‍රාණ ශක්තිය මේ කයේ නම් තියෙන්නේ කයේ තියෙන ප්‍රාණ ශක්තිය නම් මේ විනාශ කරන්නේ ඒ ප්‍රාණ ශක්තිය විනාශ වෙනකොට සෛලත් එක්ක නෙමෙයිද විනාශ වෙන්නේ අපේ ඥානවල විකෘති භාවයක් ඇති වෙනවා නේද? සෛලවල විනාශ වීමක් ඇති වෙනකොට සෛල එකතු වෙලා ඇදිලා තියෙන ඉන්ද්‍රියනුත් විනාශ වෙනවා නේද? අකාලේ අපේ සෑම ඉන්ද්‍රියක්ම ලෙඩ වෙනවා, රෝගාතුර වෙනවා, ඔත්පල වෙනවා. ඒ කියන්නේ අපේ මරණය අත ළඟ එහෙනම් අපි හැමෝම මේ තරාව තුලින්, ලෝභය තුලින්, රාගය තුලින්, වෛරය තුලින් මේ කරගන්නේ සියදිවි නසා ගැනීමක් පාසු ගෙවීමේ ක්‍රමයට ටික ටික අපිව අපි මරා ගන්නවා. ඇයි මේ විද්‍යාව අපි තේරුම් ගන්න නැත්තේ? ප්‍රාණ ශක්තිය කයේ අඩු වෙනකොට අපිට පටිගය ඇති වෙනවා. ගොඩාක් ශක්තිය අඩු වෙලා ඉන්නකොට අපට හැයෙන්න බෑ තරහා යනවා, පේන්න බෑ තරහා යනවා. මොනවා සිතුණත් ඒක තරහා සිතවිල්ලකින්ම හිතෙන්නේ. මොකද්ද හේතුව? ප්‍රාණ ශක්තිය අඩු නිසා අර ආයෝජනය කරලා පෑදිලිව ඉතන්න යට පුළුවන් කමක් නැහැ. මේක තුළ තවත් පුංචි විද්‍යාත්මක කරුණක් තියෙනවා. ඒ කරුණ අපි සාකච්ඡා කළ යුතුයි. ප්‍රාණ ශක්තිය කයේ පවතින්නේ ශක්ති පද්ධතියක් වශයෙන් ශක්ති පද්ධතිය කයේ පවතින්නේ තරංගයක් වශයෙන් තරංගය කයේ පවතින්නේ අණු වල එකතුවක් වශයෙන් සෑම අණුවක්ම පෘථිවිය භ්‍රමණය වෙන නිසා භ්‍රමණය වෙමින් පවතිනවා මේක තමයි ඇත්ත සෑම ශක්ති පද්ධතියක්ම තරංගයකින් නිර්මාණය නම් ඒ තරංගය නිර්මාණය වෙලා තින්නේ අණු වලින් නම් සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා නම් ඒකට හේතුව පෘථිවියේ භ්‍රමණය නම් ඒ සෑම අණුවක්ම භ්‍රමණය වෙනකොට ඒ භ්‍රමණය වෙන තුලිනුත් ශක්තිය වැය වෙනවා නේද? එහෙනම් අපි අසකන දිව නාසයේ සමසිත වාගෙන ඉටියා ශක්තිය ශ්‍රේ වෙනවා ඒකට හේතුව ශක්ති පද්ධතියේ තියෙන අණු ටික භ්‍රමණය වෙන නිසා ඒ න්‍යෂ්ටියේ තියෙන ශක්තිය ශ්‍රේ වෙමින් පවතිනවා පෘථිවිය භ්‍රමණය වෙන නිසා න්‍යෂ්ටියෙන් ශක්තිය ෂේ වෙනවා. ඒ නිසා පෘථිවියට ආයුෂයක් තියෙනවා. ඒ ආයුෂ ඉවර වෙච්ච ගමන් ඒගොල්ලෝ විසිරිලා අණුවලට දූවිලි බවට විශාල වශයෙන්ම විනාශ වෙලා විනාශයටපත් වෙනවා. එහෙනම් න්‍යාස්තියේ ශක්තිය අඩු වෙනකොට ඉවර වෙනකොට ඒ කියන ඒ පෘථුවිය එම නැත්නම් ඒ තලය විනාශ වෙනවා නම් අපේ ශක්ති පද්ධතියේ තියෙන අණුවල න්‍යාස්තියේ බලය අඩු වෙනකොට ශක්තිය විනාශ වෙන්නේ නැද්ද එහෙනම් දැන් අපි කුමක් කළ යුතුද? අපේ ප්‍රාණය අපි නිවන්නට ඕනේ. ප්‍රාණ ශක්තියවල භ්‍රමණ වේගය අඩු කරන්නට ඕනේ. ඒ භ්‍රමණ වේගය අඩු කරන්න සිත නිවන්නට ඕනේ. සිතේ භ්‍රමණය වැඩි වෙනකොට ඒ භ්‍රමණ වේගයට අනුව ශක්තිය ආයෝජනය කරන්න ඒ ශක්ති පද්ධතිය අනුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. එහෙනම් සිතේ සිතවිලි අඩු කරන්නට ඕනේ. නිතරම සිත නිවලා තියාගන්නට ඕනේ. අවමයෙන් සිතවිලි සිතන්නට ඕනේ. සිත නිවෙනකොට ඒකට ආයෝජන වෙන ප්‍රමාණය අඩු නිසා ශක්ති පද්ධතියේ ඒ ධාරිතාව නිකම්ම නිවෙනවා. ඒ කියන්නේ ඒ අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. ඒ කියන්නේ ශක්තිය ෂේ වෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි කොච්චරනම් දේවල් කල්පනා කරනවද සිතනවද ඒ තුලින් අපේ සියදිවි මොනතරම් අපේ විනාශ කරගත්තද අද අපි වයසට ගිහිල්ලා තියෙන්නේ අපේ මේ අනවශ්‍ය වැඩ නිසා නේද මේ ලෝභ දේශ මෝහ නිසා වැය කරපු අනවශ්‍ය ශක්තිය නිසා නේද අද මේ තරම් ලෙඩ වෙලා රෝගාතර වෙලා වේදනාවෙන් දුකෙන් අපි පසු වෙන්නේ අපේ ශක්තිය මේ තරම් විනාශ කරගත්ත නිසා නේද එහෙනම් දැන් අපට කමඨාණක් තියෙනවා. දැන් අපට වඩන්න මාර්ගයක් තියෙනවා කුමක්ද මේ ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ සෑම ගනුදෙනුවක් තුළම අපේ ශක්තිය අවශ්‍ය තරම් සීමාවට ආයෝජනය කරන්නට ඕනේ වැය කරන්නට ඕනේ සීමාවට වඩා වැය කරන ක්‍රමවේදයෙන් අපි වැළකෙන්නට ඕනේ ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට ඕනේ සම්මාවෙන් දකින්නට ඕනේ සම්මාවෙන් සවන් දෙන්නට ඕනේ සම්මාවෙන් කතා කරන්නට ඕනේ සම්මාවෙන් ඇසිරෙන්නට ඕනේ සම්මාවෙන් සිතන්නට ඕනේ. ඒ හැම දෙයක් තුලින්ම දැක්කා දැක්කා පමණයි දැනුණා දැනුණා පමණයි සිතුණා සිතුණා පමණයි ඇවුණා ඇවුණා පමණයි මේ විදිහට හැම දෙයක්ම ඒ ලැබෙන පණිවිඩෙන් සීමා වෙන්නට ඕනේ ඒ තුලින් ශක්තිය ආරක්ෂිත වෙන්නට ඕනේ මේ විදිහට අපට ගනුදෙනු කරන්න පුළුවන් නම් කයේ තියෙන ප්‍රාණ ශක්තිය අපට සීමා කරගන්න පුළුවන් නම් ඒ ධාර්තාව අනවශ්‍ය විදිහට වැය නොකර අපට ඒවා ආරක්ෂා කරගන්න පුළුවන් නම් වළක ගන්න පුළුවන් නම් අන්න එතකොට අපේ සම්මා සතිය විතරක් නෙමෙයි සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අසකන දිව නාසය සමසිතෙන් වැඩෙන්න පටන් ගන්නවා අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්ලකම් නිසා වෛරයේ සිතේ තබාගෙන රාදවල් දෙකේ කල්පනා කරගෙන අපේ ප්‍රාණ ශක්තිය සේකලා පාරේ යන මිනිස්සු දිහා දැකලා මතකයන් සිතේ තබාගෙන අනන්ත අප්‍රමාණ රාගයෙන් අපේ ප්‍රාණ ශක්තිය ශේකලා අනාගතයේ පිළිබඳව තියෙන බලාපොරොත්තු නිසා මේ පංචකාමෝන් වලට තියෙන ආසාව නිසා ලෝභයෙන් අනවශ්‍ය දේවල් කල්පනා කරමින් අපේ ප්‍රාණ ශක්තිය සේකලා ඒ නිසා තමයි මෙච්චර ලෙඩ වෙලා ඉන්නේ මේ තරම් විකෘති වෙලා ඉන්නේ මේ තරම් උම්මත්තක වෙලා ඉන්නේ මේ තරම් අපි වයසට ගිහිල්ලා සිටින්නේ මේ හැම ප්‍රශ්නයක්ම අපේ ප්‍රාණ ශක්තිය සේවෙච්ච නිසා ඒකට හේතුව අපි තුල තාම ආර්ය ගුණධර්ම නැති නිසා අපේ සිත තාම තැම්පත් නැති නිසා එහෙනම් මේ කියන ලෙඩ රෝග වලින් නිදහස් වෙන්නට ඕනේ නම් මේ කියන කැළඹිල්ලෙන් අපි නිදහස් වෙන්නට ඕනේ නම් වයසට යෑමෙන් අපි වැළකෙන්නට ඕනේ නම් නිරෝගීමත්ව අපි දීර්ඝායස ලබලා ජීවත් වෙන්නට ඕනේ නම් සෑම දුකක්ම දරා ගැනීමේ ධාර්තාව අපට ලැබෙන්න ඕනේ නම් අපි අලෝභය, අද්වේෂය, අමෝහය, විරාගය වඩන්නට ඕනේ. සිත නිතරම තැම්පත් වෙච්ච නිවිච්ච ස්වභාවයක පවත්ව ගන්නට ඕනේ. මෙන්න මේ කාරණාවට බුදුන් සරණ යන්නට ඕනේ, ධම් සරණ යන්නට ඕනේ, සංඝ සරණ යන්නට ඕනේ. හේතුව තිසරණේ සරණ යන්නේ නැතුව මේක වඩන්න ක්‍රමයක් මේ ලෝකේ නැහැ. තුනුරුවන් සරණේ යන්නතුව මේකින ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. එහෙනම් මේ ලෝකේ කවදරි මේ මිනිස්සු හැමෝම මේක තේරුම් ගන්නවා. අපි හැමෝම වයසට යන්නේ ඇයි? මෙච්චර තරහා යන්නේ ඇයි? මේ තරම් ලෝකේ ප්‍රශ්නේ ඇයි කියලා බලනකොට ඒ මිනිසුන්ට තේරෙනවා පන්සිල් නැති නිසා තමයි මේ ප්‍රශ්න ලෝකේ දිහා ඇරිලා බලන්න ලෝකේ තියෙන සෑම ප්‍රශ්නයක්ම අද අට අරන් තින්නේ පන්සිල් නිසා නෙමෙයිද එක්කෝ රාගයේ මුල් වෙලා ප්‍රශ්නයක් ඇති වෙලා, ද්වේෂයේ මුල් වෙලා ප්‍රශ්නයක් ඇති වෙලා, ලෝභයේ මුල් වෙලා ප්‍රශ්නයක් ඇති වෙලා, උම්මත්තක ස්වභාවය නිසා, මත් නිසා ප්‍රශ්න ඇති වෙලා එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන ප්‍රශ්න ඔක්කොම පන්සිල් නැති වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ලෝකෙම මිනිස්සු පන්සිල් සමාදන් වෙනවා නම් පන්සිල් ආරක්ෂා කරනවා නම් මේ ලෝකයේ දිව්‍ය ලෝක තලවලට වඩා සුන්දරයි හේතුව දිව්‍ය ලෝකවලත් පන්සිල් නැති ප්‍රශ්න තියෙනවා මේ ලෝකේ හැමෝම පන්සිල් ගත්තාම දිව්‍ය ලෝකයට වඩා මේක ශ්‍රේෂ්ඨ තලයක් බවට පත් වෙනවා මාධ්‍ය වලින් ප්‍රවෘත්තියක් සවන් දීලා බලන්න. ඒ ප්‍රවෘත්තිය පටන් ගත්ත වෙලේ ඉඳලා අවසාන වෙනකම්ම කියන පැය භාග වෙනකම්ම කියන්නේ පන්සිල් නැති දේවල් නේද? ඒ හැම කරපෝ ඒ අපචාර කටයුත්තක්ම දූෂණ කටයුත්තක්ම මිනිමරුමක්ම ඒ සම සුරාවේ කටයුත්තක්ම ඒ සොරකමක්ම මංකොල්ලයක්ම මේ හැම දෙයක්ම පන්සිල් වල ප්‍රශ්න නෙමෙයිද එහෙනම් මිනිස්සු පන්සිල් වල ඒ තියෙන දුර්වලකම් නිසා තමයි අද මේ තරම් ප්‍රවෘත්තියේ කරුණාකාරණා කියන්න වෙන්නේ. පත්තරයක පිටු ගාන ගත්තාම 18යි 20යි 30යි 42යි මොකද්ද මේ කතන්දරේට හේතුව කියලා බලනකොට පන්සිල් නැතිකම තවත් පන්සිල් කඩනකොට ඒ තොරතුරු දාගන්න බැරි වෙනකොට පත්තරේ හදන්න වෙන කිලෝ දෙකක් විතර මොකද්ද හේතුව ඒ තරම් ප්‍රශ්න තියෙනවා රටේ ඒවා කියන්න නැතුව ඉන්න බැරිකමක් තියෙනවා අපට එහෙනම් අද පත්‍රයේ එච්චර ප්‍රශ්නයක් නැහැ. පිටු 36ක් 40ක් විතර තියෙන්නේ. අනාගතයේ තවත් පන්සල් කඩන්න ගත්තා නම් මිනිස්සු කවදාවත් පත්‍රයේ පිටු 36කට සීමා කරන්න හම්බෙන්නේ ඒකට පිටු 500ක විතර කොලයක් අදන්න වෙන්නේ. හේතුව ලොකු විශාල පොතක් තමයි දෙන්න වෙන්නේ. ඒ තරම් මිනිස්සු පන්සල් කඩනවා. එහෙනම් අද ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයක්ම අට අරන් තින්නේ පන්සිල් නැති නිසා. පන්සිල් ගත්තාම සේරම ප්‍රශ්න විසඳෙනවා. ලෝකේ යුද්ධය අටගන්නේ වෛරය නිසා නෙමෙයිද? බලලෝභකමට තියෙන තණ්හාව නිසා නෙමෙයිද? ඒ අදින්නාදානකම නිසා නෙමෙයිද? ලෝභය නිසා නෙමෙයිද? එහෙනම් මේ සෑම ප්‍රශ්නයකටම විසඳුම පංචශීලයේ කියන එක ලෝකයා කවදාරි දවසක තේරුම් ගන්නවා. එදාට මේ ලෝකෙම මිනිස්සු තිසරණ සරණ යනවා. තථාගතයන් වහන්සේට දායා මාර 11 වෙනකොට සෑම රටේම ගන්ටාරේ නාද කරලා බුද්ධ පූජාව තියෙනවා. සියලුම රටවල් වල සියලුම ජනවාසියෝ තථාගතයන් වහන්සේගේ සරණ යනවා, ධම් සරණ යනවා. එහෙනම් අද අපි මේ තේරුම් ගත්තා වූ මේ ධර්මය අපේ ජීවිතවලට විතරක් නෙමෙයි මේක ලෝක ජීවිතයේ සියලුම දෙනාට වැදගත්ම ධර්ම කාරණාවක්. අපි මේ බලනවා, අහනවා, කතා කරනවා, ඇසිරෙනවා, සිතනවා කියන මේ කරුණු කාරණාවල කැළඹිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රාණ ශක්තිය අඩු වෙනවා. ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට උම්මත්තක ස්වභාවයක් ඇති වෙනවා. ඇයෙන්නේ මොනවද කියලා 100ක් නැහැ. පේන්නේ මොනවද කියලා 100ක් නැහැ. කතා කරන්නේ මොනවද කියලා කතා කරන මිනිසයාවත් දන්නේ නැහැ. ඇසිරෙන මිනිසයා දන්නේ නැහැ තමන්ගේ අසංවරභාවය. සිතෙන මිනිසයා දන්නේ නැහැ තමන්ට මොනවා හිතෙනවද කියලා. ඇයි? කයේ ප්‍රාණ ශක්තිය අඩු නිසා තමන්ගේ සිතින් ඒ ප්‍රාණ ශක්තියෙන් දැනගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ දුර්වලකම් තේරුම් ගන්න තමන්ට ප්‍රාණ ශක්තිය නැති නිසා මොකවත් තේරෙන්නේ නැහැ. එතකොට රට රාජ්‍යවල ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව මොනවද වෙන්නේ? මේ හැම තැනම ගැටලු ප්‍රශ්න ඇති වෙලා ලෝකයට දුක ලැබෙන ක්‍රමය නේද නිර්මාණය වෙන්නේ? එහෙනම් අපි හැමෝම මේ අසකන දිවනාසය සමසිතේ ප්‍රාණ ශක්තිය වැය වෙනවා. ඒ ප්‍රාණ ශක්තිය වැය වෙනකොට ආයතනයේ නඩත්තුව අපට අමාරු වෙනවා. ඒ නඩත්තුව බැරි වෙනකොට ඒ තුලින් අසංවරභාවය ඇති වෙලා ඒ නිසා ලෝකෙටම දුකක් කරදරයක් අපි නිසා ඇති වෙනවා. මෙන්න මේ தත්ත්වය මගහරින්නට ඕනේ. සෑම මොහොතක් ගානේ බලනවා අහනවා කතා කරනවා ඇසිරෙනවා සිතනවා කියන හැම දෙයක් තුළින්ම ප්‍රාණය සේවෙනවා ඒ ප්‍රාණය සේවෙනකොට කය දුර්වල වෙනවා කය දුර්වල වෙනකොට පේන්නේ මොනවද ඇයෙන්නේ මොනවද දැනෙන්නේ මොනවද සිතෙන්නේ මොනවද කියලා එයාට හාන්න බැරි වෙනවා දැනගන්න බැරි වෙනවා සිතන්න බැරි වෙනවා එතකොට ඒක සිතන්නේ එයා ගොඩාක් වේසෙනවා වේසෙනකොට නැති ශක්තිය එයාට හදලා දෙන්න සිද්ධ වෙනවා නැති ශක්තිය කය නිර්මාණය කරන්න අර ශක්ති පද්ධතියට වැඩිපුර භ්‍රමණය වෙන්න වෙනවා. එතකොට මේ පීඩනය වැඩි වෙලා ඒ අණුවල භ්‍රමණ වේගය වැඩි වෙනකොට භ්‍රමණ වේගය වැඩි නිසා ඒක පටිගිය ද්වේෂයක් බවට පත් වෙලා එයා තුළ පීඩනය වැඩි වෙලා කම්පා වැඩි වෙලා වචන සැර වෙනවා, චර්යාව සැර වෙනවා. එයාගේ ප්‍රතිචාරය මිනිසුන්ට දරා ගන්න බැරි වෙනවා. මේක තමයි මිනිස්සු තිරිසන් වෙන ක්‍රමවේදය. මිනිස්සු උම්මත්තක වෙන ක්‍රමවේදය. මිනිස්සු මානසිකව ලෙඩ වෙන ක්‍රමවේදය. එහෙනම් අපේ ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට ඒ අඩු වෙච්ච ප්‍රාණ ශක්තියට අනුව අසකන දිවනාසයේ සමසිතේ ක්‍රියාවලියට අනුව ශක්තිය නිස්පාදනය කරලා දෙන්න අපේ ශක්ති තරංගයේ තියෙන අණුවල භ්‍රමණ වේගය වැඩි වුණාම ඒ බැඳීම නිසා කයේ පීඩනය වැඩි වෙනවා කම්පා වැඩි වෙනවා ඒකට අනුව සිත කැළඹෙනවා කැළඹිච්ච සිතේ ඇතිවෙන්නේ द्वේෂය මිසක් වෛරය මිසක් වෙන කිසිවක් නැති බව දැන් අපට තේරුණා මේ අඩුව දැන් අපි අදා ගන්නට ඕනේ මේ කියන දුර්වලකම දැන් අපි නිවැරදි කරගන්නට ඕනේ අපට යහපතක් වෙන්න ලෝකෙට යහපතක් වෙන්න මේ සම්බුද්ධ ශාසනය කිසිම කෙනෙකුට අකටයුත්තක් නොවන්න අපි නිසා කිසිම කෙනෙක් දුකට විඩාවටපත් නොවන්න මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ සියල්ලන්ගේ යහපත පිණිස අපේ යාපත පිණිස අපෙත් එක්ක ජීවත් වෙන අපේම පවුලේ අයගේ යාපත පිණිස සහෝදර සංඝයාගේ යාපත පිණිස මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ ප්‍රාණ ශක්තිය සෑවීම නිසා ද්වේෂය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා, පටිඝය ඇති වෙනවා. මේ ප්‍රාණ ශක්තිය සේවෙන නිසා අපි මේ මේ ක්ලේශ වලට ගොදුරු වෙමින් පවතිනවා. අපේ චරිතය පුතුජන වෙනවා. දවස ගානේ අපි තුල කෙලෙස් වැඩෙනවා. මෙන්න මේ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩන්නට ඕනේ. කුමක්ද කමඨාන? පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන සෑම දෙයක් තුළම අපි පේන බව දැනගත්තා, ඇයෙන බව දැනගත්තා, ඇඟෙන බව, සිතෙන බව දැනගත්තා. හැමදේම කර්මානුරූපීව සිදුවෙන බවත් අපි දැනගත්තා. හැමදේම අනිත්‍ය ධර්මතාවය තුලින් දකින්න අපි දක්ෂ වුණා. හැම දෙයක්ම හේතුඵල ධාමෙන් දකින්නත් අපි දක්ෂ වුණා. හැබැයි මේ හේතුඵල ධාමෙන් දකිනකොටත් කර්මානුරූපිය දකිනකොටත් ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ධර්මතාවෙන් දකිනකොටත් හැම මොහොතෙම ශක්තියක් සේ වෙනවා නේද? ඒක අවම කරගන්න, ඒක සීමා කරගන්නත් අපි දක්ෂ වෙන්නට ඕනේ. අපේ චිත්තානුපස්සනාව මෙන්න මේ කාරණාවත් එක්ක පවතින්න ඕනේ. එහෙනම් අපි ගනුදෙනු කරන සෑම මොහොතක් ගානේ අපේ ආයතන මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට මගේ ශක්තිය සේවෙනවා කියන ඒ මානසිකත්වය තුළ අපි සියෙන් ඉන්න ඕනේ අපේ සිත ඒ මානසිකත්වයේ මත සිත පවතින්නට ඕනේ හැම මොහොතක් ගානේ පේන හැම තැනම අපි කල්පනා කරලා බලනවා නම් 100න් ඉන්නවා නම් අනේ මේ දැක්ක දේ තුලත් මගේ ශක්තිය වැය වෙනවා මේ හැයෙන දේ තුලත් මගේ ශක්තිය ෂේ වෙනවා මේ දැනෙන දේ සිතන දේ තුලත් මගේ ශක්තිය සේවෙනවා. ඒ ශක්තිය ඕනවට වඩා සේවුනොත් ඒකාන්ත වශයෙන්ම ඒක කෙලෙස්යකට ඇරෙනවා, වෛරයකට, පටිගයකට, ද්වේෂයකට ඇරෙනවා. ඒ නිසා මගේ ආර්ය ජීවිතේ පිරියනවා. ඒ ගනුදෙනුව දරාගන්න බැරි පීඩාකාරී මානසිකත්වයට මමපත් වෙනවා. මෙන්න මේ අවබෝධය අපටපත් වෙන්නට ඕනේ. මේ අඩුපාඩු අපට තේරෙන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා මේ දුර්වලකම් අපි අදා ගන්නට ඕනේ. අසකන දිව නාසය සමසිතයෙන් බලන්න අවසරයි, ආන්න අවසරයි, කතා කරන්න අවසරයි, ඇසිරෙන්න අවසරයි, සිතන්න අවසරයි. ඒ හැමදේම කයේ ශක්තිය පමණ දැනගෙන අපි වැය කරන්නට ඕනේ. පේන බව දැනගන්න, හැයෙන බව දැනගන්න, හැඟෙන බව, සිතෙන බව දැනගන්න. අවශ්‍ය දේ අවශ්‍ය පමණට පමණක් කතා කරන්න. මේ විදිහට ශක්තිය අනවශ්‍ය විදිහට වෑයම් නොකරනවා නම් ඒ අවශ්‍ය තරමට පමණක් වෑයම් කරනවා නම් ඒ තුලින් අපේ ආර්ය ජීවිතය අපේ පරිසමෙන් ඒ කටයුතු වල නිරත කරනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අපේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවාමයි අකාලේ ලෙඩවීමෙන් අපි නිදාස් වෙනවාමයි වයසට යෑමෙන් අපි වැළකෙනවාමයි අපේ මරණය තව ටිකක් කල් ගිහිල්ලා අපි දීර්ඝායුෂ ලබනවාමයි අනවශ්‍ය දුක්වලට කරදරවලට වේදනාවලට මුහුණ පාන්න නැතුව අපි ඒකෙන් නිදාස් වෙනවාමයි එහෙනම් කයේ ප්‍රාණ ශක්තිය සේවීමෙන් අපි තුල ඇතිවෙන පටිගයේ द्वේෂය පිළිබඳව දැන් අපි දැනුවත් වුණා අවබෝධ වුණා. එහෙනම් මේ අවබෝධය මත සිත පීඨවලා අපි 100න් ඉන්න ඕනේ. සෑම ගනුදෙනුවක් තුළින්ම මේ 100න් බලන්නට ඕනේ. මේ විදිහට අපේ ජීවිතය අපි අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ගත කරන්නට ඕනේ. එහෙනම් මේ අවබෝධය තුළින් අපේ ප්‍රාණ ශක්තිය අපි ආරක්ෂා කරන හැම මොහොතක් ගානේ සම්මා සතිය වැඩෙනවා, සම්මා වාචාව වැඩෙනවා, සම්මා දිට්ඨිය, සම්මා සෝතය, සම්මා ජීවේ, සම්මා කම්මන්තේ වැඩෙනවා. ඒ තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපේ ගුණධර්ම වැඩිලා, අපි තුළ සංවරභාවයේ නිවීම වඩ වඩාත් වැඩි දියුණු වෙලා, ඒ තුළින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ කමඨාන මේ අව අවබෝධයේ දැනුම අප සියලු දෙනාගේම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි